අනුගාමික ප්‍රතිපදාව තුළ නිර්වාණය සාක්ෂාත් කරගන්නට අපි කටයුතු සම්පාදනය කරගන්නකොට අපේ ජීවිතය තුළ අපි හුරු කරන්නට ඕන පුරුදු කරන්නට ඕන වැදගත් කරුණු මොනවද කියලා දැනගන්න එක වටිනවා. අද වර්තමානයේ බොහෝ දෙනෙක් භාවනා පිළිවෙත් වෙනුවෙන් තමන්ගේ ජීවිතය යොමු කරගෙන සිටින බව අපි දකිනවා. තරුණ දරුවෝ ඒ වගේම වැඩිහිටියන් මේ භාවනා පිළිවෙත් වලට යොමු වෙලා ඒ තුලින් තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවක් සැනසුමක් උදා කරගන්නට යම් වෙහෙසක් දරනවා බොහෝ දෙනෙක්. ඒ වගේම අපි දකින තවත් දෙයක් තමයි පින්නතුණී ඒ භාවනා පිළිවෙතට යොමු වෙන සමහර දරුවන් වැඩිහිටියන් ඒ මූලික පරිසරය පිළිබඳව භාවනා වඩන්නට සුදුස්සෙක් විය යුතු ආකාරය පිළිබඳව තමන් ලබාගෙන තිබෙන දැනුම අවබෝධයේහි යම් අඩුවක් තිබෙන බව. එනිසා භාවනා පිළිවෙතක සාර්ථකත්වය සඳහා අපි යෝගාවචරයේ කැටියට මුලින්ම දියුණු කරගත යුතු ඒ වගේම පිළිපැදිය යුතු අනුගමනය කළගත යුතු තමන් තුළ සකස් කරගත යුතු ಗುಣධර්ම මොනවද කියලා දැනගත යුතු වෙනවා ඒ පිළිබඳවයි අපේ පින්නතුන්ට අපි කවුරුත් දන්න හඳුනන කටපාඩම් තියෙන නිතර නිතර සජ්ජායනා කරන කරණීය මෙත්ත සූත්‍රය ඇසුරෙන් මේ මූලික ගුණධර්ම භාවනා වඩන යෝගාවචරයෙකු තුල දියුණු කරගත යුතු කරුණු පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළේ කුමන කාරණාවක් නිසාද කියලා අපේ පින්නතුන් දන්නවා. ඒ පිළිබඳව අපි පුංචි සිහිපත් කිරීමක් කරන්නට කැමතියි. බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන්ගෙන වික්ෂූන් වහන්සේලා 500 නමක් එක් අරණ්‍ය සේනාසනයකට වැඩම කළා භාවනා වඩන්නට. නමුත් පින්නතුන් උන්වහන්සේලාට nirupadritawa භාවනා වඩන්නට හැකියාවක් ලැබුණේ නැහැ. යම් යම් බාධකවලට කරදරවලට මුහුණ පාන්න සිද්ධ වුණා. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලා පිරිස නැවත බුදුහාමුදුරු මුණ ගැහෙන්න ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට තමන්ට සිදුවෙන අපහසුතාවයන් පිළිබඳව සිහිපත් කළා. එලාද බුදුරජාණන් වහන්සේ මේ භික්ෂු පිරිසට සිහිපත් කළේ ඒ වන අරණට අරක්ගත් දෙවියන් විසින් සිදු කරන ලද යම් බලපෑමක් නිසා තමයි උන්වහන්සේලාට මේ ස්ථානවල වැඩවසන්නට නොහැකි වී තිබෙන්නේ කියලා. දෙවියන්ගේ ප්‍රසාදය ඇති කරගන්නටත් ඒ වගේම මේ භික්ෂුන් වහන්සේලාගේ භාවනා කාර්යය සාක්ෂාත් කරගන්නට සාර්ථක කරගන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. උන්වහන්සේලාට අනුදැනව දාලා මේ නිර්වාණය සාක්ෂාත් කරගන්නට යන්තං සන්තං පදං අபிසමිච්ඡ උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා දක්ෂයෙකු වන්නට කරණීය මත්ත කුසලේන දියුණු කරගත යුතු පිළිපැදිය යුතු කරුණු මොනවද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ දේශනා කරපු මූලික කරුණු කරණීය මෙත්ත සූත්‍රයේහි මුල් කොටසෙහි සඳහන් වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වන්නේ කරණීය මෙත්ත සූත්‍රය පිළිබඳව සම්පූර්ණ අර්ථ විවරණයක් කරන්නට නෙමෙයි ඒ සඳහා අපිට මේ කාලය ප්‍රමාණවත් වන්නේ නැහැ. භාවනා වඩන යෝගාවචරයෙකු විසින් අනුගමනය කරල යුතු, දියුණු කරගත යුතු, පිළිපැදිය යුතු ඒ මූලික ගුණාංග කරුණු පිළිබඳවයි අපි සිහිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ. ඒ කරුණු පිළිබඳව අපි නැවත සිහිපත් කරනවා නම් සක්කෝ උජූච සූජූච සුවචෝචස්ස මුදු අනතිමානී සන්තුස්සකෝච සුභරෝච අප්පකිච්චෝච සල්ලෝක බුද්ධි සන්තින්ද්‍රයෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නච කුද්දං සමාචරේ කිංචියේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යෝ එතන තියෙනවා කරුණු 15ක් මේ කරුණු 15න් කරුණු 14ක් කරණීය ධර්ම ඒ කියන්නේ දියුණු කරගත යුතු පිළිපැදිය යුතු කරුණු. එක කරුණක් තියෙනවා අවසාන සඳහන් වෙන නචකුද්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරිඋපවදෙයුම් එක අකරණීය දෙයක් ඒ කියන්නේ නොකල යුතු නැත්නම් දුරු කළ යුතු දෙයක්. නචකුද්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙයුම් කියලා කියන්නේ ප්‍රඥාවන්තයින් නුවණැතියන් විසින් ගල්හාවට ලක් කරන පුංචි වැරද්දක්වත් නොකළ යුතුයි කියලා. ඒක අකරණීය කාරණාවක්. ඉන් මුලින් සඳහන් වන කරුණු 14ම දියුණු කරගත යුතු පිළිපැදිය යුතු කරණීය ධර්ම. මේ කරුණු පිළිබඳව කමඨහන් වඩන යෝගාවචරයෙකුට වැදගත්න ආකාරය සඳහන් කරන මේ ಗುಣ පිළිබඳව කම්මට්ටානුපචාර ගුණ කියලා. ඒ කියන්නේ කමතහනට උපකාර වෙන පිහිට වෙන ගුණ ධර්ම කියන එකයි. කමතහන් වඩන්නෙකු විසින් මුලින් පිළිපදින්නට ඕන, අනුගමනය කරන්නට ඕන, දියුණු කරගන්නට ඕන ගුණ නිසා. අපි බලමු අපේ පින්නතුන් භාවනා වඩනවා නම් මේ පිළිවෙතට යොමු වන්නට බලාපොරොත්තු වෙනවා නම් ඔබ අලුතින් මේ භාවනා පිළිවෙතකට යොමු වුණා නම් මේ නව වසරේ ඔබ කොහොමද ඒ භාවනා වඩන්නට දක්ෂයෙක් වෙන්නේ ඔබ කොහොමද ඒ භාවනා වැඩිවීමට සුදුස්සෙක් වෙන්නේ කියලා සක්කෝ කියලා කියන්නේ සක්්‍යභාවය ඒ කියලා කියන්නේ හැකියාව භාවනා වඩන කෙනෙකුට යෝගාවචරයෙකුට මුලින්ම තියෙන්න ඕනේ හොඳම ලක්ෂණය තමයි තමන්ට ඒ ඒ භාවනා කටයුතු පිළිබඳව හැකියාවක් තියෙන්න ඕනේ. පුළුවන් කියන හැඟීමක් තියෙන්න ඕනේ. අපේ සමාජයේ ගොඩාක් දෙනෙකුට භාවනාව පිළිබඳව කතා කරනකොට මුවට නැගෙන වචනයක් තමයි අනේ අපිට භාවනා කරන්නට බෑනේ අපිට ඉඳගෙන ඉන්නට බෑනේ අපිට එක ඉරියව්වෙන් ඉන්න බෑනේ කියලා ඒක නොවන තැනට නොකරන තැනට අපහසු ආකාරයට තමයි කතා කරන්නේ ප්‍රකාශ කරන්නේ. නමුත් භාවනා වඩන යෝගාවචරයෙකු තුළ තමන් තුළ ඇති කරගත යුතු දියුණු කරගත යුතු සිතුවිල්ලක් තමයි මට භාවනා කරන්න පුළුවන් කියන හැඟීම. ඒ හැඟීම Taman තුළ තියෙනවා නම් ඕනම අභියෝගයක් ජයගෙන අපහසුතාවයක් දුරු කරගෙන භාවනාකාරී සාර්ථක කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. භාවනා වඩන යෝගාවචරයෙකුට හැකියාවක් තියෙන්න ඕන තමන්ගේ කටයුතු තමන්ටම කරගන්න. අපි ගොඩාක් දුරට අන් අයගෙන් උදව් උපකාර අරගෙන අපි තව කෙනෙකුගෙන් යැපෙන්නට තමයි උත්සාහ කරන්නේ. නමුත් භාවනා වඩන යෝගාවචරයේ තම තමන් තුළ තිබිය යුතු කරුණු, කාරණා ඒවා තමන්ට හැකියාවක් තියෙන්නට ඕන තමන් විසින්ම සම්පාදනය කරගන්න නැත්නම් තමන්ගේ සිවුරු පිරිකර භික්ෂුන් වහන්සේ නමක් නම් සෝදා පවිත්‍ර කරගන්න හිසරැවුල් බාගන්න ඒ වාගේ කටයුතු භික්ෂුන් වහන්සේ නමකට නම් ඒ වගේම ගිහි උපාසක උපාසිකාවන්ට නම් Tamanගේ ඉන්න වාසස්ථානය අවට සුද්ධ පවිත්‍ර කරගෙන Tamanගේ පිළිපදින කරුණු අතර ඒ ඒ කාරණාවන් තුළ අනුගමනය කළ යුතු කාරණාවන් මනවින් අනුගමනය කරමින් Tamanට හැකියාවක් තියෙනවනේ ඒ ඒ පිළිවෙත්වල නිරත වන්නට. ඒ සක්කෝ කියන ගුණය කෙනෙකු තුල තියෙනවා නම් මනවින් භාවනාව දියුණු කරගන්නට පුළුවන්. තමන්ට පුළුවන් කියන හැඟීම ඇති කරගත්තාම නිතර නිතර භාවනා පිළිවෙතෙහි ඉදිරියට තමන්ව එක් කරගෙන යන්න ඉදිරියට ගෙන යන්න ඒ ලොකු ශක්තියක් වෙනවා. උජූච සූජූච කියන කරුණු ගත්තාම භාවනා වඩන යෝගාවචරයේ නිතරම අවංක භාවයකින් යුක්ත වෙන්න ඕන. අපි භාවනා වඩන්නේ පින්නතුනි තව කෙනෙකුට පෙනෙන්නට නෙමෙයිනේ. මම භාවනා වඩන කෙනෙක් කියලා අනික් අය දැනගනීවා කියන අදහසින් නෙමෙයි භාවනා කරන්න ඕනේ. සමහර අය හිතනවා නම් Taman භාවනා කරන කෙනෙක් කියලා අනික් අය දැනගන්න ඕනේ කියන අදහසින් භාවනා පිළිවෙතට යොමු වෙලා භාවනා කරනවා නම් ඒ අවංක භාවය එතන නැහැ. අවංකවම මේ පිළිවෙතට යොමු වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. දුක අවබෝධ කරගෙන මේ සාංශාරික දුක දැනගෙන ඒ දුක ගැන කලකිරිලා මේ දුකින් මිදෙන්නයි මම භාවනා කරන්න කියන අවංක හැඟීමෙන් ගෞරවයෙන් භාවනා පිළිවෙත හිය දෙන්නට ඕනේ විශේෂයෙන්ම භාවනා වඩන යෝගාවචරයෙකු තුල තියෙන්නට ඕන උතුම්ම ස්වභාවය තමයි උතුම්ම ගුණය තමයි තමන් තුල නොවැඩුණු උතුම් ගුණ වැඩි දියුණු කරගන්නට ඒ වගේම තමන් තුළ වැඩුණු උතුම් ගුණ තව තව දියුණු කරගන්නට අවංකව ඒ පිළිවෙතෙහි නිරත වීම. ඒ සඳහා ඍජු ප්‍රතිපත්තියක් අවංක භාවයක් අවංකවම පිළිවෙතෙහි ගමන් කිරීමක් යෝගාවචරයේ කුතල තියෙන්න ඕන. ඉතින් උජු බව, සූජු බව වඩාත්ම අවංක ඍජු ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීම යෝගාවචරයෙකු හොඳින් හිතටගෙන කටයුතු කළ යුතු වෙනවා. සුවචෝ චස්ස කියලා කියන්නේ සුවච භාවය. දැන් භාවනා වඩන යෝගාවචරයෙකුට නිතරම තමන් තුළ ඇති කරගත යුතු දෙයක් තමයි කීකරුකම. භාවනා වඩන යෝගාවචරයේ භාවනා වඩන්නේ තමන්ගේ පිළිවෙත දියුණු කරගන්නේ ආචාර්යයන් වහන්සේ නමකගේ මඟ පෙන්වීම ලබාගෙන. අපි අපේ පින්නතුන් දන්නවා භාවනා වඩනකොට නිතරම ගුරු උපදේශයට ගරු කරන්න ඕන. තනිවම සිතුමතේ භාවනා කරන්නේ නැතුව පොතපත බලාගෙන පොතපත තුල ලැබපු දැනුමින් භාවනා කරන්න යන්නේ නැතුව හැම වෙලාවකදීම ඒ භාවනා පිළිවෙත පිළිබඳව දැනුමක් තියෙන ආචාර්යයන් වහන්සේ නමකගේ මඟ පෙන්වීම ලබා ගන්න ඕනේ. ඒ මඟ පෙන්වීම ලබා ගන්නකොට යෝගාවචරයේ නිතරම සැලකිල්ලට ගත යුතු වෙනවා කීකරුකම පිළිබඳව. ඒ කියන්නේ Tamanගේ ආචාර්යයන් වහන්සේට කීකරුව Tamanගේ භාවනා පිළිවෙතෙහි නිරත වීම. ලැබෙන උපදෙස් මනවින් අනුගමනය කිරීම. සමහර යෝගාවචරයෙන් ඉන්නවා ගුරු උපදේශය ඉක්මවා යනවා. ගුරුවරයා යම් උපදේශයක් මඟ පෙන්වීමක් ලබලා දුන්නාම ඒ පිළිවෙත අනුගමනය කරන්න උනන්දුවක් දක්වන්නේ ඒ පිළිවෙත පැත්තකින් තියලා Tamanට සිතුමතේ පොතකින් බලාගත්තු වෙන තැනකින් අහගත්තු කරුණු අනුගමනය කරන්නට හිතන්නට වඩන්නට යනවා. එහෙම වුණාම Tamange භාවනා පිළිවෙත සාර්ථක වෙන්නේ නැහැ. එහෙම අය සමහරලාට කියනවා අපි කොච්චර භාවනා කළත් අපිට දියුණුවක් ලැබුණේ ඒ ගුරුවරයා හොඳ ඒ වැඩසටහන හරි මේ විදිහට විවිධ විවේචන කරනවා. එහෙම කරන්නේ ඒ ගුරුවරයාගේවත් වැඩසටහනේවත් ලැබුණු උපදේශයේවත් වරදක් නිසා නෙමෙයි. අර යෝගාවචරයා කීකරු භාවය ඇතිව භාවනා නොකළ නිසා. එනිසා නිතරම භාවනා පිළිවෙතකට යොමු වන යෝගාවචරයේ තැනැත්තේ දියුණු කරගන්නට ඕන තමන් තුළ වඩා වර්ධනය කරගන්නට ඕන සුවච භාවය කීකරුකම ඒ වගේම තමන් තුළ නිරන්තරයෙන්ම තියෙන්නට ඕන නුදු භාවය සමහර යෝගාවචරයේකට සමහර වෙලාවට බොහොම තද ගතියක් ඇති වෙන අවස්ථා තියෙනවා. ඒ තද ගතියක් ඇති වුනහම තව කෙනෙකුගේ අවවාද අනුශාසනා පිළිපදින්න කැමති වෙන්නේ නැහැ. තව කෙනෙකුට නිහතමානීව ඇහුම්කන් දෙන්න කැමති වෙන්නේ නැහැ. ඒ වගේ යෝගාවචරයින්ට භාවනා පිළිවෙත දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මතක තියාගත වෙනවා මේ ශාසන ප්‍රතිපත්තියට යොමු වුණාම මේ ප්‍රතිපත්තිය තුළ අපි ඇති කරගත යුතුයි මුදු මොලොක් භාවයක්. ඒ කියන්නේ තද ගතිය, දරදඬු ස්වභාවය බැහැර කළ යුතුයි. හැම වෙලාවකදීම Tamanගේ මනස සැහැල්ලුවෙන් සතුටින් සනසුමින් තියාගන්නට ඕන. සහනශීලී මනසකින් මුදු භාවයකින් මොලොක් භාවයකින් ඒ භාවනා පිළිවෙතෙහි යෙදෙන්නට ඕන. කිසිම වෙලාවකදී තද ස්වરૂපයක් දැඩි අදහසක සිටීමක් නොකළ යුතුයි. මේ උතුම් ගුණ තමන් තුළ ඇති කරගන්න කොට තමයි භාවනා පිළිවෙතක් කෙනෙකුගේ ක්‍රමක්‍රමයෙන් දියුණුවටපත් වෙන්නේ. නිරතර නිරන්තරයෙන්ම යෝගාවචරයේ Taman තුල ඇති කරගත යුතු වෙනවා නිහතමානී බව. දැන් සමහරලාට අපිට භාවනා වඩන්නට පිවිසෙන්නට වෙන්නේ තව බොහෝ දෙනෙක් සිටින පරිසරයකට අද කාලේ. යම් වැඩසටහනකට යම් කිසි භාවනා මධ්‍යස්ථානයකට යම් කිසි අරණ්‍ය සේනාසනයකට යම් භාවනා වැඩසටහනකට යොමු වුණාම අපේ පින්නතුන්ට සිද්ධ වෙනවා පැමිණ සිටින අනෙක් හැමදෙනාමත් එක්කලා ඒ වැඩසටහනට ඒ කාරණාවන් වලට සහභාගී වෙන්න. දැන් සමහර කෙනෙකුට හිතෙනවා නම් මම මේ වාගේ පිරිසත් එක්කලා එකට වාඩි වෙන්න සුදුසු නැහැ. මට ඒක ගැළපෙන්නේ නැහැ. මම භාවනා කරන්න කැමති තමයි. ඒ වුණාට මට මේගොල්ලොත් එක්කලා බිම ඉඳ ගන්න බෑ. මේ විදිහේ විවිධ මානය ඇතිවන සිතුවිලි Tamange සිත තුළ ඇති වෙන්න පුළුවන්. එහෙම වුණාම Tamanට භාවනා පිළිවෙත තුළ සාර්ථකත්වයක් ලබන්න බැරුව යනවා. කෙනෙක් කුලය නිසා හෝ බලය නිසා හෝ නිලතල නිසා හෝ ධන සම්පත් නිසා හෝ වෙන යම් දෙයක් නිසා හෝ කොයිම මොහොතකදීවත් යෝගාවචරයේ මානය ඇති කරගත යුතු නැහැ. මානයටපත් වුනොත් එහෙම තමන් තුළ උඩඟු බවක් ඇති වුනොත් එහෙම ඒ තැනත්තාට එතනින් එහාට භාවනා පිළිවෙත සාර්ථක කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා හැම වෙලාවකදීම නිහතමානී බව ප්‍රගුණ කරන්න ඕනේ. නිහතමානී බව හුරු කරන්න ඕනේ. ඔබ පෙර දහම් ග්‍රන්ථවල සඳහන් වන්නේ පාපිස්නා බිස්සක්සෙයින්. ඒ කියන්නේ পায় පිහදාන පාපිස්නක් වගේ. පාපිස්සේ ඕනම කෙනෙක් পায় පිසදාගෙන යනවා නමුත් පාපිස්ස කිසි වෙනසකට පත්වන්නේ නැහැ. නිහතමානීව සිටිනවන්නේ වගේ. පාපිස්නා බිස්සක්සෙයින් මන් නැතිව එහෙම මානයක් නැතුව යෝගාවචරයේ කටයුතු කළ යුතු වෙනවා. ඒ නිහතමානී බව Taman තුල හොඳට වර්ධනය කරගත්තාම, දියුණු කරගත්තාම, හුරු කරගත්තාම භාවනා පිළිවෙතෙහි දියුණුවක් Tamanට ඇති කරගන්න පුළුවන්. ඊළඟට සන්තුස්ස කෝච ඒ කියන්නේ ලද දෙයින් සතුටු වීම. දැන් භාවනා වඩන යෝගාවචරයෙකුට Tamange පිළිවෙත දියුණු කරගන්නකොට නිතරම අන් අයගෙන් දායකකාරකාදීන්ගෙන් සැලකිලි සත්කාර සම්මාන ලැබෙනවා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ නමකට නම් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානත් ප්‍රත්‍ය කියන මේ සිව්පස්සේම ලැබෙනවා. ඒ වගේම යෝගාවචර ගිහි පින්නතුන්ටත් ওই විදිහට ඇඳුම් පැළඳුම් හම්බ වෙන්න පුළුවන්. සිල් ඇඳුම් අපේ දායක පින්වතුන් පූජා කරන්න පුළුවන්. ඒ වගේම ආහාර පාන දානමාන ආදී පිරිනමනවා බොහොම ගෞරවයෙන් සද්ධාවෙන් ඊළඟට ඒ භාවනා වඩන්නට යම් යම් ස්ථානවලට ගියාම ඒ ස්ථානවල සෙනසුන් තමයි Taman පරිහරණය කරන්නේ ගොඩනැගිලි වාඩි වෙන දේවල් මේ වාගේ දේවල් ඒ සේනාසන ඒ වගේම Tamanට ලෙඩක් දුකක් හැදුනහම ඒවට අදාළ බෙහෙත් හේත් ලැබෙන්න පුළුවන් මේ Tamanට ලැබෙන ප්‍රත්‍ය පිළිබඳව යෝගාවචරයේකට යම් සතුටක් තියෙන්න ඕනේ සෑහීමක් තියෙන්න ඕනේ දැන් සමහර යෝගාවචරීන් භාවනා පිළිවෙතට යොමු වුණාට Tamanට ලැබෙන ප්‍රත්‍යයන් පිළිබඳව සෑහීමක් නැහැ ආහාර පාන ලැබුණාම එහි අඩුපාඩුකම් පිළිබඳව හිතනවා. එහි තියෙන අඩුපාඩුකම් පිළිබඳව කතා කරනවා. යම් යම් විවේචන කරනවා. Tamanta යම් කිසි කෙනෙක් යමක් දුන්නාම එහෙම නැත්නම් Taman භාවනා වඩන්න තැනකට ගියාම මේ පරිසරය, ඒ ස්ථානය, ස්ථානයෙන් ලැබෙන යම් යම් පහසුකම් ඒවා පිළිබඳව නුරුස්නා ස්වභාවයෙන් කටයුතු කරනවා. යෝගාවචරයක් හැටියට භාවනා පිළිවෙතට යොමු වුණ කෙනෙක් හැටියට Tamanගේ භාවනාකාරී සාර්ථක කරගන්නට නම් ඒ ස්වභාවය දුරු කරගන්නට ඕන. මේ කියන්නේ ලද දෙයින් සතුටු වෙන්නට පුළුවන්කම තියෙන්න ඕනේ. Tamanට යම්කිසි ඇඳුමක් පැළඳුමක් ලැබුණා නම් ආහාර පානයක් ලැබුණා නම් ඉඳුම් හිටුම් ලැබුණා නම් බෙහෙත් තෙහෙත් ලැබුණා නම් මේ Tamanට ලැබුණු ප්‍රමාණය ලැබුණු දේ විවේචනය නොකොට ඒ පිළිබඳව නුරුස්නා ස්වභාවයක් ඇති කරගන්න නැතුව ඒ ලැබූ අයුරින් සතුටු වෙලා සෑහිලා Tamange පිළිවෙතෙහි නිරත වන්නට යෝගාවචරයෙකුට හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වගේම ඒ හා සම්බන්ධවම වැදගත් ගුණයක් තමයි සුබර කියන ගුණය. සුබර කියලා කියන්නේ පහසුවෙන් පෝෂණය කරන්නට පුළුවන් වීම. දැන් පහසුවෙන් පෝෂණය කරන්නට පුළුවන් වෙන්නට නම් අර ලද දෙයින් සතුටු වීමක් තියෙන්න ඕනේ. ලද දෙයින් සතුටු වෙන්නට බැරි නැත්තම් පහසුවෙන් පෝෂණය කරන්නට බෑ. ඇයි? නැවත නැවත යම් යම් දේ බලාපොරොත්තු වෙනවා. යම් යම් දේ ඉල්ලා සිටිනවා. යම් යම් දේවල් පිළිබඳව ආසාවක් ඇති කරගන්නවා. සෑහීමක් නැහැ. ඉතින් ඒගොල්ලන්ට සමහරලාට පහසුකම් සලසුවට යම් යම් දේවල් දුන්නට යම් යම් දේවල් පිළිබඳව අවශ්‍ය අඩුපාඩුකම් සැපරුවට ඒ අයට ප්‍රමාණවත් බවක් නැහැ. නැවත නැවත එය බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම කෙනෙක් පෝෂණය කරන්න හරි අමාරුයි. එහෙම කෙනෙක් පිළිබඳව කටයුතු කරන්නට අපහසුයි. හැම වෙලාවකදීම යෝගාවචරයේ සැලකිලිමත් වෙන්නට ඕන තමන්ට අන් අයගෙන් ලැබෙන පුද සැලකිලි සත්කාර තුල ලද දෙයින් සතුටු වෙලා තමන් පහසුවෙන් අන් අයට පෝෂණය කරන්නට පුළුවන් කෙනෙක් වෙන්න. ඒක භාවනා වඩන යෝගාවචරයෙක් තුල තියෙන්න ඕනේ ඊ타මත්ම වටිනා නිහතමානී ගුණයක්. ඒ ගුණ සම්පන්න භාවය තමන් තුළ තියෙනවා නම් තමන් කාටවත් කරදර කෙනෙක් වෙන්නේ නැහැ. තවත් කාටවත් හිංසා පීඩා වෙන කෙනෙක් වෙන්නේ නැහැ. අපහසුතාවයකට පත්වන්නේ නැහැ කිසි කෙනෙක් තමන් නිසා. අපි හැම වෙලාවකදීම පුරුදු වෙන්න ඕනේ අපි නිසා තව පිරිසකට තව කෙනෙකුට අපහසුතාවයක් නොවන අයුරින් ජීවත් වන්නට. ඒ සඳහා උතුම්ම ගුණ සම්පන්න බවක් තමයි සුබර බව. ඒ කියන්නේ පහසුවෙන් Taman පෝෂණය කරන්නට පුළුවන් කෙනෙක් වෙන්නට ඕන. ඒ වගේම භාවනා පිළිවෙත්කට යොමු වෙන පින්නතුන් හැම වෙලාවකදීම සැහැල්ලු මනසකින් Tamanගේ පිළිවෙතට යොමු වන්නට ඕන. ඉතින් වැඩ ගොඩාක් වැඩි වුණොත් එහෙම කාර්ය බහුල වුණොත් එහෙම Tamanගේ මනස තුළ යම් යම් කටයුතු වගකීම් රාශියක් තිබුණොත් එහෙම එහෙම කෙනෙකුට භාවනා පිළිවෙතකට යොමු වෙලා දැස් පියාගෙන සිත එක්තන් කරගන්නට සිත දියුණු කරගන්නට හැකියාවක් නැහැ. භාවනා පිළිවෙතට ගියාම අපිට යම් යම් දේවල් මතක් වෙනවා. අසවල් අසවල් වැඩ කටයුතු කරන්න තියෙනවා. අසවල් අසවල් ගමන් බිමන් යන්න තියෙනවා. මේ මේ දේවල් මට කරලා එන්න බැරි වුණා. මේ මේ දේවල් පවරලා එන්න බැරි වුණා. මේ දේවල් නිමා කරලා එන්න බැරි වුණා කියලා Tamanගේ මනස තුල විවිධාකාර විතර්ක සිතුවිලි ඇති වෙමින් භාවනා පිළිවෙතට හානි කරනවා. ඇයි එහෙම හානි කරන්නේ? Taman තුල වැඩ රාජකාරී කාර්යබහුලභාවය තබාගෙන තියෙන නිසා වැඩිපුර. නිසා භාවනා පිළිවෙතකට යොමු වෙනකොට අපේ පින්නතුන් නිතරම සැලකිලිමත් වෙන්න Tamanට පැවරෙන පැවරුණු කාර්යයන් පුළුවන් තරම් නිමාවටපත් කරන්න. ඒ නිමාවටපත් කරලා බොහොම සෑහළු කෙනෙක් හැටියට භාවනා පිළිවෙතට යොමු වෙන්න. ඒ වගේම යම් යම් වගකීම් තියෙනවා නම් කාර්යභාරයන් තියෙනවා නම් ඒවා Tamanට විශ්වාසවන්ත කෙනෙකුට පවරන්න. පවරලා Tamanගේ මනස නිදහස් කරගන්න. එම මනස නිදහස් කරගෙන Tamange වැඩ කටයුතු අඩු කරගෙන භාවනා පිළිවෙතට යොමු වන්න සනසුමින් භාවනා පිළිවෙත දියුණු කරගන්න පුළුවන්. ඒකයි අප්පකිච්ඡෝච කියලා කියන්නේ. අල්ප කුත්ති ඇති භාවය. වැඩ අඩු කෙනෙක් වෙන්න ඕන භාවනාව සාර්ථක වෙන්න නම් වැඩ ගොඩාක් තියෙද්දි කාර්ය බහුලභාවය තුළ භාවනා පිළිවෙත සාර්ථක කරගන්න බෑ. ඒ නිසා යෝගාවචරයේ හැම වෙලාවකදීම Taman සැහැල්ලු පැවැත්මකට යොමු වන්නට ඕන. ඊළඟ කාරණාවෙන් ඒ පිළිබඳව තවත් බුදුරජාණන් වහන්සේ යෝගාවචරයේකට පැහැදිලි කරනවා. සල්ලෞක වුත්ති ලහුක භාවය කියලා කියන්නේ සැහැල්ලු භාවය. මේ සැහැල්ලු දිවි පැවැත්මක් තියෙන්න ඕනේ. භාවනා වඩන යෝගාවචරයේ කුණහම මේ උතුම් නිර්වාණගාමී ප්‍රතිපදාවට යොමු වුණ පාරමිතා පුරන කෙනෙක් වුණාම Tamanගේ ජීවිතේ සැහැල්ලුභාවය හොඳට දියුණු කරගන්න ඕනේ. හොඳින් ඒ සැහැල්ලුභාවය Taman තුල සකස් කරගන්න ඕනේ. දැන් සැබෑ බෞද්ධයෙක් නම් සැහැල්ලු ජීවිතයක් ගත කරන කෙනෙක්. දැන් බලන්න බෞද්ධ පින්නතුන්ගේ නිල ඇඳුම, සුදු ඇඳුම. බලන්න මොනතරම් සැහැල්ලුද කියලා. Tamange ජීවිතේ Taman අඳින පළඳින ඇඳුම එය ඇඳුම් පැළඳුම් විවිධ විවිධ හැඩරුව ඇතුව ඒ වගේම විවිධ විවිධ ආයතන් ඇතුව කටයුතු කරන්න ගියාම Tamanට සැහැල්ලුභාවයක් නැහෙනි. නමුත් භාවනා පිළිවෙතක නිරත වෙන බෞද්ධ ප්‍රතිපදාවක ගමන් කරන කෙනෙකුට Tamanගේ ඇඳුම පැළඳුම පිළිබඳව පවා සැහැල්ලුවෙන් කටයුතු කරන්න පුළුවන් නම් බලන්න මොනතරම් එතන හිතට සැහැල්ලුවක් තියෙනවද කියලා. හඳුම පැලඳුම විතරක් නෙමෙයි ආහාර පාන Taman පරිහරණය කරන බඩු භාණ්ඩ මේ හැම දෙයක් පිළිබඳවම තියෙන්න ඕනේ සැහැල්ලු භාවයක්. අල්පේච්ඡ ගති පැවතුම් ඇත්තෙක් වෙන්න ඕනේ. දැන් සමහරලාට භාවනා පිළිවෙතකට යොමු වෙන පින්නතුන් භාවනා වැඩසටහනකට එනවා නම් භාවනා මධ්‍යස්ථානයකට අරණ්‍ය සේනාසනයකට භාවනා වඩන්නට කියලා එනවා නම් සමහර අය ඉන්නවා බහුබාණ්ඩිකයි. බොහෝ දේවල් අරගෙන එනවා. බොහෝ දේවල් එකතු කරගෙන එනවා. සමහරලාට gedara තියෙන බොහෝ දේවල් Taman අරගෙන තමයි භාවනාවටත් එන්නේ. ඒවා අත්හැරලා ඉන්න බෑ. ඒවා Taman තුල තබාගෙන ඒව පිළිබඳව බැඳීමක් ඇති කරගෙන ඒවා රැකගෙන ආරක්ෂා කරගෙන විවිධ අයුරින් Tamanගේ මානසික පීඩනයක් බැඳීමක් ඇති කරගෙන ඉතින් එහෙම කෙනෙකුට භාවනාව ඉදිරියට දියුණු කරගන්නට බැහැනේ ඒ හැම වෙලාවකදීම යෝගාවචරයේ සැහැල්ලු දිවි පැවැත්මක් හුරු කරගන්න අනවශ්‍ය දේවල් ජීවිතයට භෞතික දේවල් ලං කරගන්නේ නැතුව අවශ්‍ය දේ පමණක් සැහැල්ලුවෙන් පරිහරණය කරන්න ඇඳුම පැළඳුම ආහාර පාන තමන් පරිහරණය කරන ද්‍රව්‍ය මේ හැම දෙයක්ම මේ සැහැල්ලුභාවය තමන් තුළ දිනු කරගන්න පුළුවන් නම් ජීවිතේ ගොඩාක් බර අඩුයි හිතේ බර අඩුයි එහෙම කෙනෙකුට භාවනා පිළිවෙත හොඳින් සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා සංතිంద్‍රයෝච කියලා කියන්නේ තමන්ගේ ඉඳුරන් මනාව සංවර කරගන්න එක. ඉන්ද්‍රිය සංවරෝ බ්‍රහ්මචර්යස්ස ආහාරෝ. ඒ කියන්නේ බඹසර විසීමට බ්‍රහ්මචර්යාවට උතුම්ම වැදගත්ම කාරණාවක් තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඇස් කන්නාසය දිව ශරීරය කියන මේ පසින්දුරන් යෝගාවචරයෙකුට යම් වෙහෙසකින් ආයාසයකින් වොමනාවෙන්ම මහන්සියෙන්ම සංවර කරගන්නට ඕන. ස්වභාවිකව සංවර වෙන්නේ නැහැ. Tamange මනස යොමු කරලා, සිත යොමු කරලා යම්කිසි උත්සාහයක්, වීරියක් වඩලා ඒ ඇස සංවර කරගන්න, කන සංවර කරගන්න, නාසය සංවර කරගන්න, දිව සංවර කරගන්න, ශරීරය සංවර කරගන්න මේ ඉන්ද්‍රිය සංවරය මනාව පියවරෙන් පියවර Taman දිනු කරගත්තු කෙනා ඒ සීල සංවරයක පිහිටපු කෙනා මානසික සංවරය කරා ඊ타මත්ම හොඳින් යොමු කරනවා යොමු වෙනවා ඒ නිසා සන්තින්ද්‍රියෝච කියලා කියන්නේ Tamanගේ ඇස් කන් නාසය දිව ශරීරය කියන මේ ඉඳුරන් මනාව සංවර කරගත්තු කෙනෙක් වෙන්න ඕන. භාවනා පිළිවෙතට යොමු වෙන කෙනෙක්. එතකොටයි භාවනා පිළිවෙත සාර්ථක කරගන්නට අපේ පින්නතුන්ට පුළුවන්කම ලැබෙන්නේ. නිපක භාවය කියලා කියන්නේ නිපකෝචය කියලා කියන්නේ නුවණ ඇති බවයි. ප්‍රඥාවන්ත භවය කියන්නේ භාවනා වඩන කෙනෙක් පුළුවන් තරම් භාවනා පිළිවෙත පිළිබඳව ඒ ඒ කාරණාවන් පිළිබඳව යම් දැනුමක් ලැබලා තියෙන්නත් ඕන. නොදැනුවත්ව යම් යම් පිළිවෙත්වල නිරත වීම සමහරලාට හරි කියලා වැරදි දේ අනුගමනය කරන්න පුළුවන්. වැරදි කියලා හරි දේ අනුගමනය කරන අවබෝධයක් නැහැ. ඒකයි කියන්නේ. අවබෝධයක් නොමැතිව යන දේ සාර්ථක ගමනක් වෙන්නේ නැහැ. නිසා නිපක භාවයේ තියෙන නුවණැති භාවය, ප්‍රඥාවන්ත බව තියෙන දැනු උගත් බව. ඥානතෝ පස්සතෝ කියලා වචන දෙකක් තියෙනවානේ. ඥානතෝ කියලා කියන්නේ දැනගන්නවා කියන එකයි. පස්සතෝ කියලා කියන්නේ දැක ගන්නවා කියන එකයි. යෝගාවචරයෙකුගේ භාවනාකාරී සාර්ථක කරගන්නට නම් දැන ගැනීමක් තියෙන්න ඕනේ දැක ගැනීමක් තියෙන්න ඕනේ ගිහි පින්නතුන්ට නම් යෝගාවචර අපේ පින්නතුන්ට නම් Tamange ගෙවල් දොරවල් දූ දරුවෝ නෑද හිත මිතුරෝ ඒ අය පිළිබඳව Tamange තියෙන අර දැඩි බැඳීම භාවනා පිළිවෙතකට යොමු වෙනකොට අඩු කරගන්න ඕනේ නැත්නම් නිතර නිතර gedara මතක් වෙනවා නම් නිතර නිතර දරුවෝ මතක් වෙනවා නම් අපිට භාවනා වැඩසටහනකට ගිහිල්ලා සනසින්න භාවනාව දිනු කරගන්න බෑ බැඳීම Tamange මනසින් යම් කිසි විදිහකට අඩු කරගන්න ඕන එකයි කුලේ ස්වානුනු කිද්දෝ කියලා කියන්නේ. නචකොද්දං සමාචරයේ කිංචේන විඤ්ඤූ පරිපෝදියුම් කියන්නේ පුංචි වරදකටවත් මේ අනුන්ගෙන් බැනුන් අහන්න නැතුව ඉන්න පුංචි වැරද්දක්වත් කරන්න නැතුව ඉන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ හැම වෙලාවකදීම සිහි කල්පනාවෙන් නිවැරදිවම තමන්ගේ ජීවිතය ගත කරන්නට උත්සාහ කරන්නට ඕනේ. ඉතින් මෙන්න මේ කාරණාවන් කරණීයමෙත් සූත්‍රය ඇසුරෙන් අපේ පින්නතුන් නැවත නැවත පරිශීලනය කළ අහලා බලලා දැනගෙන Taman තුල දියුණු කරගන්නට ඕන. එවිටයි ඔබට භාවනාව සැබෑ යෝගාවචරයේ හැටියට දියුණු කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ සඳහා හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමටත් සාන්ත සුන්දර උතුම් නිවන් සෝයම සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිත්වා චිරං රක්ඛන්තු තං සදා එම ධර්මානුශාසනාව පැවැත්වුවේ කම්මඨානාචාර්ය පූජ්‍ය පඬිත කටුගම්පල නන්දරතන ස්වාමීන් වහන්සේ